ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිකාරී පූජ්‍යපාද මීපාගම සංඝරත්න ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදන් ධම්මස්සවෙන කාලෝ අයන් භදන්තා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 එවං ධම්මාහි පානිනෝති ඉමට අද දවසේ මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කුද්දක නිකායේ මහා වග්ග මහා වග්ගයේ සඳහන් වෙන සල්ල සූත්‍රය පිළිබඳව ඇත්තටම මේ සූත්‍රය දේශනා කරන්නට පසුබිමක් තිබුණා ඒ තමයි බුදුරජාණන් වහන්සේට බොහෝ සෙයින් උපස්ථාන කරපු ගිහි පින්වතෙක් හිටියා. මේ ගිහි පින්වතාණන්ගේ පුතණුවන් මරණයටපත් වුණා. මරණයටපත් වුන සොවින් තමන්ගේ පුතණුවන් මරණයටපත් වුන සොයින් මේ උපාසකතුමන් දින හතක්ම හඬා වැළපෙමින් निराහාර කාලය ගත කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පාවෙන් තමයි ඔහුගේ නිවසට වැඩම කරලා මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ මේ උපාසකතුමාගේ ශෝකය දුරු කරවන්න ජීවිතයේ ඇති යථාර්ථය කියලා දෙන්න ජීවිතයේ ඇති අනිත්‍ය බව කියලා දෙන්නයි උන්වහන්සේ මෙසේ මේ සූත්‍ර දේශනාව දේශනා කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං නිත ජීවිතං කසීරංච පරිත්තංච තංච දුක්ඛේන සංඥාතං උන්වහන්සේ කියනවා මේ ලොව සිටින මනුස්සයින්ගේ ජීවිතය මරණයෙන් නිමිති දකිනවා මරණය නිමිති කරගෙන සිටිනවා ඒ වගේම ඒ අය අඥානයි. ඒ විතරක් නොවේ සැප දුක මේ දෙකම විඳිනවා. නමුත් දුකසේම කාලය ගත කරනවා කියලා උන්වහන්සේ වදාලා. බලන්න අපි හැම දිනාම මේ ගැන සිටිය යුතුයි. මොකද අපි හැම දිනෙකම මරණයටපත් වෙනවා. හැම දිනෙකම මරණයට මුහුණ දිය යුතුයි. අපේ ජීවිතේ කොයි මොහොතක මරණයටපත් වෙයිද? කොයි විලාවක මරණයටපත් වෙයිද? ඇත්තටම අපි දන්නේ නැහැ. සමහර විට අපි මෙහෙම බණ අහගෙන ඉන්නවා. අපි මේ මොහොතේ මැරෙන්න පුළුවන්නේ. එහෙම නැත්නම් තව සුළු මොහොතකින් අපිව මැරෙන්න පුළුවන්. ඔබ විතරක් නෙවෙයි. සෑම කෙනෙකුටම ඒක සත්‍යතාවයක් එකම පොදු ඉරණම සෑම කෙනෙක්ම මරණයට මුහුණ දෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කියනවා නහිසෝ උපක්කමෝ අත්ති යම් කිසි උපක්‍රමයකින් එන ජාතාන්න මියරේ සත්‍යෝ නොමියෙත්නම් ඒ කියන්නේ යම් කිසි උපක්‍රමයක් කරලා මරණයටපත්ව නොසිටින්නේ නම් ජරම් පිපත්වා මරණං එවං ධම්මාහි පානිනෝ අර එවැනි උපක්‍රමයක් නැහැ මැරෙන්නේ නැතුව ඉන්න කියලා කිසිම කෙනෙකුට බෑ එවැනි උපක්‍රමයක් නැහැ සෑම දිනෙකම ජරාවටපත් වෙනවා සෑම දිනෙකම මරණයටපත් වෙනවා ඒකලෝ ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි ජරාවටපත් වීම උනත් එතරම් ගණන් ගන්නේ නැහෙනි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ජරාවටපත් වුණා කියන්නේ ගොඩාක් වයසට ගියාම වෙන දෙයක් කියලා. ඇත්තටම නෑ. ඒක ජරාව තමයි ඇත්ත. නමුත් බලන්න ජරාවටපත් වීම ආරම්භ වෙන්නේ කවද්ද? ඒ අපි ඉපදුන දවසේ ඉඳන්නේ. අපි කියන්නේ හැදෙනවා වැඩෙනවා ලොකු මහත් වෙනවා කියලානේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද සිතලා බලන්න මොහොතක් සිතලා බලන්න කුමක්ද සිද්ධ වුනේ අපි ටිකෙන් ටික ටිකෙන් ටික ජරාවටපත් වෙන්න පටන් ගත්තා ඒ කියන්නේ අපි ටිකෙන් ටික වයසට ගියා ටිකෙන් ටික ජරාවටපත් වෙනකොට අපිට මොකක්ද වෙන්නේ ඔන්න ටික කාලයක් යනකොට අපිට ඇස් පෙනීම නැති වෙලා යනවා අඩු වෙලා යනවා සමහර විට කන් ඇහෙන්නේ නැතුව යනවා සමහර විට ඇවිදින්න අපහසු වෙනවා කතා කරන්න අපහසු වෙනවා ධාරණ ශක්තිය අඩු වෙනවා ලස්සනට තියෙන රූපය විනාශ වෙලා යනවා නැති වෙලා යනවා කිසිම දෙයක් පැවතුනේ නැහැ ඉපදුන දාපටන්ම අපි ලස්සනයි කියලා හිතුවට අපි බුද්ධිමත් කියලා හිතුවට මේ කිසිම දෙයක් පැවතුනේ නැහැ. හැම දෙයක්ම විනාශ වෙලා ගියා. මේක තමයි ලොව තියෙන අනිත්‍ය ස්වභාවය. මේක තමයි ලොව තියෙන දුක් ස්වභාවය. මේ තමයි ලොව තියෙන අනාත්ම ස්වභාවය. මේ ධර්ම තුنين ගැලවෙන්න කිසිම කෙනෙකුට බෑ. සෑම කෙනෙක්ම අනිත්‍යයට මුහුණ දිය යුතුයි අවබෝධ කරගත යුතුයි. සෑම කෙනෙක්ම දුක දැනගත යුතුයි අවබෝධ කරගත යුතුයි. සෑම කෙනෙක්ම අනාත්ම ලක්ෂණය දැනගත යුතුයි අවබෝධ කරගත යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මරණයට පත් වෙනවා සත්‍යයන්. උන්වහන්සේ මෙන්න මෙහෙම උපමාවක් කිව්වා. යතාපිකුම්භකාරස්ස කතාමත්තික භාජනා උන්වහන්සේ කියනවා සබ්බේ වේදන පරියන්තා ඒවන් මච්ඡානං ජීවිතං යම් කිසි කුඹලෙක් ඒ කියන්නේ කුඹල් කරුවෙක් මැටි බඳුන් හදනවා නමුත් මේ මැටි බඳුන් බිඳිලා යනවා අපි හිතමු මුගුරක් කරගෙන අපි මේ මැටි බඳුනට ගහනවා මැටි බඳුන කුඩු වෙලා යනවා සුණු විසුණු වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මේ ජීවිතයත්. කොයි මොහොතක සුණු විසුණු වෙලා යයිද දන්නේ නැහැ. ඔය සඳහන් කළා තව තැනක යතාපි උදක කුම්භෝ බින්නෝ අප්පටි සන්දියෝ ඒවන් සම්පද මේ වේතන් යෝපේත මනසෝචති කියලා. හරියට වතුර පිරුණු කලයක් වතුර ටිකත් එක්කම බිම වැටෙනවා. බිම වැටුණට පස්සේ මේ වතුර ටික ඔක්කොම අහක යනවා කලේ බිඳිලා. කලේ බිඳුණට පස්සේ අර වතුර ටික ඔක්කොම අහක යනවනේ. ඒක නැවත එකතු කරන්න බෑ. සංදි කරන්න බෑ. අර කලෙත් නැවත එකතු කරන්න බෑ. සංදි කරන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ අපි හැම කෙනෙක්ගේම ජීවිතය. මරණයට පත් වුණාට පස්සේ, කය බිඳිලා ගියාට පස්සේ නැවත එකතු කරන්න බෑ. ඒක නිසා හඬලා වැළපිලා සෝසුසුම් හෙලලා වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් කවුරුදු 100ක් ජීවත් වෙනවා. දැන් අපේ පරමායුෂ සාමාන්‍යයෙන් අවුරුදු 100යිනේ. දැන් නම් ජීවත් වෙන්නේ අවුරුදු 70ක් 80ක් ප්‍රමාණයක් වගේනේ. ඒ වෙනකොටත් හොඳටම අපහසුයිනේ. ඉතින් කොහොම නමුත් පරමායස වෙන්නේ අවුරුදු 100නේ. මේ අවුරුදු 100 ඇතුළත ජීවත් වෙනකොට එයා කොයිතරම් දේවල් දකිනවද? එයා දකිනවා ඥාතීන්ගේ වියෝව. සමහර විට තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, තමන්ගේ දූ දරුවන්, තමන්ගේ ඥාති හිතයිසීන්, මිත්‍රයන්, අසල්වැසියන් මේ අය මරණයටපත් වෙනවා දකිනවා. එහෙම දැක දැකත් මම මරණයටපත් වෙන්නේ නැහැ කියලා එයා සිතාගෙන ඉන්නවනම් ඇත්තටම එයාතරම් අඥාන පුද්ගලයෙක් තවත් නැහැ. ඔය බොහෝ දෙනෙක් පව්කම් කරන්නේ, අකුසල් කරන්නේ, මරණයටපත් වෙන්නේ නැහැ කියලා හිතලානේ. ඒ වුණාට එයාලා දන්නේ නැහැ. එයාලා කොයි මොහොතක මරණයටපත් වෙයිද කියලා. එයාලා කරන අකුසල් වල විපාකය එයාලට ලැබෙනවා. ඒ විපාකය එයාලට ලැබෙන්නේ දෙගුණ තෙගුණ වෙලා. එයි මම එහෙම කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි එයාලා මරණයටපත් වෙන්නේ මෝහයෙන් යුතුව. කිසිම දෙයක් අවබෝධයකින් තොරවයි එයාලා මරණයටපත් වෙන්නේ. මෝහයෙන් යුතුව යම් කෙනෙක් මරණයටපත් වුණා නම් එයාට ලැබෙන විපාකයක් වැඩි. ඔය අපි දන්නවනේ රාග, දේශ, මෝහ කියලා කෙලෙස් තුනක්. ඕකෙන් රාගය කියලා කිව්වේ තණ්හාවනි. දරුණුයි. ඒ ක්ලේශය සිතට එන්න දෙන්නට හොඳ නැහැ. නමුත් අපේ සිත තුළ තියෙනවා. මේ කෙලෙස් සමහර විලට වෙලාවට අනුසය වශයෙන් පවතින්නේ නිදාගෙන පවතින්නේ. ඒ වගේම තමයි द्वේෂය සෑම මොහොතකම නැගී සිටින දෙයක්. ඒ වගේම තමයි මෝහය. අර කියපු රාග, දේශ කියන දෙකටම වඩා ඒ ක්ලේශයන් දෙකටම වඩා මේ මෝහය දරුණුයි. මෝහය දරුණු වෙන්නෙම කිසිම දෙයක් එයාට අවබෝධ නොවන නිසායි. දන්නේ නැති නිසායි. ඒකයි එයාට මෝහය දරුණු වෙන්නේ. ඉතින් කෙසේ නමුත් අර වැටුණු වතුරත් එක්ක බිඳුණු කලයක් නැවත එකතු කරන්න බෑ වගේ තමයි කෙනෙක් මරණයටපත් වුනොත් එයාගේ ජීවිතේ නැවත එකතු කරන්නට බෑ සංදි කරන්නට බෑ ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා යස්ස මග්ගන්න ජානාසී ආගතස්ස ගතස්සවා උභෝ අන්තේ අසම්පස්සන් නිරත්තන් පරිදේවයි කිසිම කෙනෙක් දන්නේ නැහැ මව් කුස තුල උපදිනවද මව් කුස තුල උපදිනවද කියලා දන්නේත් නැහැ ඒ වගේම තමයි මව් කුසින් ඉපදිලා ජීවත් වෙනකොට මම මරණයටපත් වෙන්නේ මේ මොහොතේයි කියලා දන්නේත් නැහැ ඔය එක්තරා තව ගාතාවක සඳහන් කළා මේක මේ විදිහට ඒක සඳහන් වුණා ඔය උරග ජාතකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ කියනවා මෙහෙම ඒ උරග ජාතකයේදී උන්වහන්සේ කියනවා මව්කුසට පැමිණියා කියලා දන්නේ නැහැ. අනබ්බිතෝ තතෝ ආග අනනුඤ්ඤාතෝ ිතෝ ගතෝ යතාගතෝ තථාගතෝ තත්තකා පරිදේවනා උන්වහන්සේ කියනවා මව් කුසට එන්න කියලා කවුරුත් ආරාධනා කරන්නේ නැහැ දැන් අපි හිතමු අපිට එන්න කියලා කවුරුත් අපිට ආරාධනා කළාද ඔබ මව් කුස තුල උපදින්න, මගේ ළඟට එන්න, මගේ මව් කුස තුල උපදින්න කියලා කිසිම කෙනෙක් කතා කළේ නැහැ. කිසිම කෙනෙක් කතා කළේ නැහැ අපිට. මව් කුස තුලට ආවා. ඒ ආවේ ආරාධනාවකින් තොරව. අනුදැනීමකින් තොරව තමයි අපි මව් කුසට ආවේ. ඒ වගේම තමයි අනනුඤ්ඤාතෝ ිතෝගතෝ අපි පරලොව යන්නෙත් මරණයටපත් වෙන්නෙත් කිසිම කෙනෙකුට නොකියා අඩුගානේ Tamanව මෙලවට බිහි කරපු මෑණියන්ටවත් නොකියා අපි පරලොව යන්නේ කියන්න බෑ ඇයි අපි මැරෙනවා කියලා අපි දන්නේ නැහැ කොයි මොහොතේ මැරෙයිද කියලා මරණයටපත් වෙනවා කියලා දන්නවා උනාට ඒක කොයි මොහොතද කියලා අපි දන්නේ නැහැ කොයි මොහොතේ මරණයටපත් වෙයිද කියලා අපි දන්නේ නැහැ ඒ වගේම උන්වහන්සේ තව දෙයක් කිව්වා උරගෝව තචංචින්නං බෙහෙත්වා ගච්ඡති සන්තනුන් ඒවං ශරීරේ නිබ්බෝගේ පේතේ කාල කතාතහින් අපි දැකලා තියෙනවානේ සර්පයන් මේ සර්පයන් තමන්ගේ දිරපු හැව අතහරිනවා අර හැව දාලා යනවා කියලා අපි දකින්නේ හැව දකින්නේ සර්පයන්ගේ හරියටම සර්පයා වගේම ඉතින් මේ හැව අතහැරලා දාලා මේ සර්පයා වෙන ජීවිතයකට යනවා අලුත් ජීවිතයකට අලුත් සමකට යනවා. ඒ කියන්නේ එතනදී සත්වයා මරණයටපත් වෙන්නේ නැහැ. හැව අතහරිනවා විතරයි. අන්න ඒ වගේ තමයි මේ මිනිස්සයා කියන සත්වයාත්. එයා මේ ශරීරය අතහැරලා දාලා මේ ජීවිතය අතහැරලා දාලා වෙනත් ජීවිතයකට යනවා. වෙනස් ශරීරයකට යනවා. ඒ කියන්නේ නැවත උපදිනවා. ඒ විදිහට උන්වහන්සේ වදාලා දැන් බලන්න අපි කරන තවත් අඥාන ක්‍රියාවක් තමයි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ අපි හඬනවා අපි වැළපෙනවා අපි සෝසුසුම් හෙලනවා සමහර විට කන්නේ නැතුව ඉන්නවා සමහර විට සිහිය නැතුව වැටෙනවා. බලන්න කොයි තරම් අපි මුලාවටපත් වෙලාද කියලා. හිතලා බලන්න දැන් අපි කෙනෙක් මැරුණට පස්සේ හඳා වැළපෙනවා කියලා. අපේ අම්මා නැති වුණා. අපේ තාත්තා නැති වුණා අපි හඬනවා වැළපෙනවා. ඒ වුණාට ඒ අම්මා, ඒ තාත්තා, ඒ නැතුණ දරුවා, ස්වාමියා බිරිඳ නැවත නැවත නැගිටලා ආවද? කවදද නැගිටලා ආවේ? එහෙම කෙනෙක් දන්නවද? නැහැ. කිසිම මොහොතක අපි හැඬුවට, අපි වැළපුණාට, අපි සෝසුසුම් හැලුවට කිසිම කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ නැවත නැගිටලා ආවේ නැහැ. එහෙනම් ඇයි අපි හඬන්නේ? ඇයි අපි වැළපෙන්නේ? ඇයි අපි සෝසුසුම් හෙලන්නේ? කුමකටද? ඇති වැඩකුත් නැහෙනේ. නහිරුන්නේන ශෝකේන සම්තින් පාපෝති චේතසෝ උන්වහන්සේ කියනවා අපි හඬනකොට වැළපෙනකොට ශෝක කරනකොට කුමක්ද සිද්ධ වෙන්නේ අපේ සිත දුබල වෙලා යනවා සිතේ තියෙන ශක්තිය නැති වෙලා යනවා ඒ විතරක් නොවේයි ශරීරය වැහැරෙන්න පටන් ගන්නවා සරලව වචනයක් කිව්වොත් කෙට්ටු වෙන්න පටන් ගන්නවා. ඇයි හඬනකොට වැළපෙනකොට අපේ ශරීරයේ ශක්තිය නැති වෙනවා. අධිකවම ශක්තිය වැය වෙන දෙයක් නේ හැඬීමට වැළපීමට. දැන් බලන්න අධිකවම ලේපෙච්චන දෙයක් තමයි ක්‍රෝධ කරනකොට. කුයිතරන්නම් ක්‍රෝධ කරනකොට ලේ විනාශ වෙලා යනවද? ඒ අපේ ශරීරයේ වැඩෙන ලේ ටික, ශක්තිය පවත්වන ලේ ටික ක්‍රෝධ කරනකොට නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි අපි හඬනකොට අපි වැළපෙනකොට මේ අපේ ශරීරයේ තියෙන ශක්තිය, පෙනුම මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. ඥාතීන්ට, සහෝදරයන්ට, සහෝදරියන්ට ඒ විතරක් නොවේ අම්මා තාත්තට, හිත මිත්‍රයින්ට කිසිම කෙනෙකුට අධිකවම ඇල්මක් දක්වමින් ඉන්න හොඳ නැහැ. ආදරය කළ යුතුයි. ඒ කළාට කමක් නැහැ. හැබැයි දැනගත යුතුයි මේ හැම කෙනෙක්ම යන් දිනක මාව දාලා යනවා. ඒක මට සිද්ධ වෙනවා. මමත් එයාලව දාලා යනවා. ඒකනි බුදුරජාණන් වහන්සේ වදාලේ ප්‍රියේහි විප්ප යෝගෝ දුක්ඛෝ කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා. අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා අප්‍රියයන් හා එක්වීම දුකයි කියලා බලන්න මේ ගැන සිහි කළ යුතුයි සිහිපත් කරලා ඒක නුවණින් බැලිය යුතුයි මමත් යම් දිනක මරණයටපත් වෙනවා මමත් ඒ මරණයට මුහුණ දිය යුතුයි මේක තමයි යථා ස්වභාවය මේක තමයි තථාගතයන් වහන්සේගේ දේශනාව මම ඒ අනුව හික්මෙනවා මම මරණයට මුහුණ දීමට කටයුතු කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. දැන් මම මුලින්ම කිව්වනේ අපි හැමදෙනෙක්ම මරණයට මුහුණ දෙන්න ඕනේ කියලා. ඒ මරණයට මුහුණ දෙනකොට අධිකම වේදනාවක් දැනෙනවා. ඔය ලෝකේ තියෙන දරුණුම වේදනාව තමයි මරණීය වේදනාව කියලා කියන්නේ. ඒ මරණීය වේදනාව කොයිතරම් දරුණුද කියලා කියනවා නම් අපිට කුසල් සිතක් ඉපදීමට තියෙන පසුබිම නැති කරන්නට පුළුවන්. ඒ මොහොතේදී සමහර විට ද්වේෂයක් සිතට ඇති වෙන්න පුළුවන්. සිහියෙන් නොසිටියොත් සමහර විට කොයිතරම් අපි පින් කරලා තිබුණත් අපි නිරේ උපදින්න පුළුවන්. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒක නිසා ඔබ හැම කෙනෙක්ම පුරුදු වෙන්න වේදනාව විදර්ශනා කරන්න. දැන් අපිට වේදනාවල් ගොඩාක් තියෙනවනේ. කොයිතරම් වේදනාවන් තියෙනවද? ඒ වේදනාවන් පුරුදු කරන්න විදර්ශනා කරන්න. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒක අනාත්ම වශයෙන් දකින්න. ඒක දුක් වශයෙන් දකින්න. මේ වේදනාවන් ඇති වෙලා, පැවතිලා, නැති වෙලා යාම මේ තමයි අනිත්‍ය කියලා අවබෝධ කරගන්න. මේ ඇති වෙලා, පැවතිලා, නැති වී යාම තුල විඳින පීඩාව මේ තමයි දුක කියලා අවබෝධ කරගන්න. මේ කිසිම වේදනාවක් සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් තමන්ට ඕන විදිහට පවත්වන්න නොහැකි බව දැනගන්න මෙයයි අනාත්ම ලක්ෂණය කියලා අවබෝධ කරගන්න. අපිට පුළුවන් නම් අන්නේ ත්‍රිලක්ෂණය තුළ හික්මෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුළ ගමන් කරන්න අපිට මරණයට මුහුණ දෙන්නට බය වෙන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට නොබියව මරණයට මුහුණ දෙන්න පුළුවන්. ඒක හින්දා බුද්ධිමත් ඔබ ඒ අනුව කටයුතු කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ මේ ශරීරය ගැන. මේ ශරීරය ඇත්තටම කිසිම කෙනෙකුට කියන්නට බෑ රෝගයක් නැහැ කියලා. අපි සැවම රෝගයක් ඇතුව ජීවත් වෙන්නේ. කය කියන්නේම ලෙඩ වෙන එකක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතු ටික ඔක්කොම එකින් එකට වෙනස්. ඔක්කොම එක විදිහකට පවතින්නේ නැහැ. අපි හිතමු මෙහෙම දෙයක් පඨවි ධාතුව කිපුණා. පඨවි ධාතුව අපේ ශරීරයේ ඇවිස්සුණා. අනිත් ඒවත් එක්ක සමතුලිතව පවතින්නේ නැතුව පඨවි ධාතුව කිව්වේ තද ස්වභාවයනේ. පඨවි ධාතුව කිපුණ කියලා කියන්නේ අපේ ශරීරයේ තද බවටපත් වෙන්න ගන්නවා. ශරීරයේ ගල් වෙන්න පටන් ගන්නවා. අපේ ශරීරයේ නහරේම හිර වෙලා යන්නේ. ශරීරයේ දරඬනු වෙන්නේ. අන්න පඨවි ධාතුව කිපෙනකොට කියලා දැනගත යුතුයි. ඒ වගේම තමයි ආපෝ ධාතුව. සමහර විට පඨවි ධාතුව නැතුව තේජෝ ධාතුව නැතුව වායෝ ධාතුව නැතුව ආපෝ ධාතුව කැළඹෙන්න පටන් ගන්නවා කිපෙන්න පටන් ගන්නවා ආපෝ ධාතුවේ කිපීම හේතු කොටගෙන අපේ ශරීරයේ තියෙන මස් සම නහර මේ ඔක්කොම දිය වෙලා යනවා ඉතුරු වෙන්නේ ඇට සැකිල්ල විතරයි ඒ කියන්නේ ආපෝ කිව්වේ ජලය වැනි ස්වභාවයනේ ඉතින් අන්න ඒ වගේ මේ ශරීරයේ තියෙන සියලුම ඇට ඇර අනිත් දේවල් කුණු වෙලා යනවා. විනාශ වෙලා යනවා. ඇට සැකිල්ල විතරයි ඉතුරු වෙන්නේ. බලන්න ආපෝ ධාතුව කිපෙනකොට වෙන දෙය. ඊළඟට තේජෝ ධාතුව. තේජෝ කියලා අපි කිව්වේ උණුසුමටනේ. මේ උණුසුම කියන තේජෝ ධාතුව ඇවිස්සෙන්න පටන් ගත්තොත් කිපෙන්න පටන් ගත්තොත් එයා අපේ ශරීරය දවා දානවා. ඔය සාමාන්‍යයෙන් අපිට තියෙනවනේ ગેස්ට්‍රයිටිස්. ඉතින් මෙන්න මේවත් ඒ හේතුවක්. තේජෝ ධාතුව කිපීමෙන් නැති වෙන්නේ. අපිට අධිකවම හරියට කුස තුල ගිනි ගන්නවා වගේ දැනෙන්නේ. හරිම අපහසුතාවයක් දැනෙන්නේ. මේ තේජෝ ධාතුවේ බලපෑම. ඒක කිපිලා ඒ තියෙන්නේ. ඉතින් තේජෝ ධාතුව කිපුනහම අපේ මුළු ශරීරයම දැවිලා යනවා. හරියට පිලිස්සුනා වගේ ශරීරය අභ්‍යන්තරයේ ඉඳන්ම පිච්චෙමින් පිච්චෙමින් යනවා. ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව කියලා අපි කිව්වේ සුළඟටනේ. මේ සුළඟේ ස්වභාවය තමයි හමාගෙන යාම චලනය වීම. ඉතින් මෙන්න මේ සුළඟේ ස්වභාවය අනුව මොකක්ද සිද්ධ වෙන්නේ? එයාගේ මුළු ශරීරයම කැබලි කැබලි වලට කැඩිලා යනවා. පුංචි පුංචි කොටස් වලට විසිරිලා යනවා. වායෝ ධාතුව කිපුණාම බලන්න අපේ ශරීරයේ පවතින්නේ ඔය ධාතු හතරෙන්නේ. ඔය ධාතු හතර එකින් එකාට කිසිම මොහතක සමාන නැහැ. කිසිම සමානකමක් නැහැ. එකින් එකාට හැම දෙයක්ම වෙනස්. ඉතින් වෙනස් වෙන නිසා තමයි මේ කය රෝගී ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අපි හිතමු අපි පඨවි ධාතුවට බෙහෙත් කරනවා. පඨවි ධාතුව කිපුණු එකට බෙහෙත් කරනකොට ආපෝ ධාතුව කිපෙනවා. ආපෝ ධාතුවටත් බෙහෙත් කරනවා. ආපෝ ධාතුවට බෙහෙත් කරනකොට තේජෝ ධාතුව කැපෙනවා. තේජෝ ධාතුවටත් බෙහෙත් කරනවා. ඒකට බෙහෙත් කරනකොට වායෝ ධාතුව කැපෙනවා. වායෝ ධාතුවටත් බෙහෙත් කරනවා සමහර විට ආයත් පඨවි ධාතුව හරි තේජෝ ධාතුව හරි ආපෝ ධාතුව හරි කිපෙන්න පටන් ගන්නවා. ඉතින් අපි එකකට බෙහෙත් කළාට සත්කාර කළාට මේක පවතින්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේ ශරීරය ශරීරය කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. ඉතින් මේ ධාතු හතර රැකගන්න නේද අපි මහන්සි වෙන්නේ. අපි උත්සාහ කරන්නේ. නමුත් පළක් තියෙනවද? නැහැ. කිසිම පළක් නැහැ. අපි මේ ධාතු හතර දාලා ආයෙත් යනවා තව ධාතු හතරකට. සතර මහා ධාතු හතරකට. බලන්න මේක කොයිතරම් යථාර්ථය බුදුරජාණන් වහන්සේ අපිට කිව්වද? ඔය යථාර්ථය තේරුම් ගන්නේ නැතුව, ඔය යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව නේද අපි නොඑක් මායාවන් පසුපස ගමන් කරන්නේ. නොයෙක් වැරදි දේ පසුපස ගමන් කරන්නේ. ඔබ ඔබේ ජීවිතයට සිත යොමු කරලා බලන්න. Taman කොයිතරම් වැරදි මාවතක ගියාද? Taman කොයිතරම් හොඳ මාවතක ගියාද? Taman අතින් කොයිතරම් දේවල් වුණාද? මේවා දැන් ඔක්කොම අතහැරලා දාන්න. ඔබේ ජීවිතයට එබිකම් කරලා බලන්න තමන්ගේ ජීවිතේ කරපු හොඳ දේවල් ටික විතරක් කරපු නරක දේවල් ටික පැත්තකින් තියන්නකෝ. ඒවා හිතන්න යන්න එපා. මොකද ඒවා හිතන්න හිතන්න ඔබට අකුසල් එකතු වෙනවනේ. ඒ ටික පැත්තකින් තියලා ඔබේ ජීවිතයේ ඔබ පුංචි හරි පිනක් කළා තියෙනවනේ. ඒ පින සිහි කරන්න. ඒ පින සිහි කරලා සිහි කරලා හිතන්න මමත් දැන් මේ මොහොතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒක හින්දා මම තව ටිකක් පින් කරගන්නට ඕනේ. මම තව ටිකක් පින් කරගන්නේ කොහොමද? දැන් මේ මොහොතේ මම මරණයටපත් වුණොත් ඒක නිසා මම මෙතෙන් පටන් පන්සල් රකින්නට ඕනේ. අන්න සීලය රකින්නවා. මෙතෙන් පටන් ධර්මානුකූලව ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. අන්න ධර්මයට අවධානය යොමු කරනවා. මම ධර්මාවබෝධය කරා ගමන් කරන්නට ඕනේ. එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පටන් ගන්නවා. මම මරණයට මුහුණ දෙන්නට ඕනේ යා මරණ සතියත් වඩන්න පුරුදු වෙනවා. ඔන්න ඔය ටික ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ ජීවිතයේ පුදුම වාසනාවන්ත වේවි. බුදුරජාණන් වහන්සේ කියනවා සෑම කෙනෙක්ම ඇලිලා ඉන්නේ තණ්හාවෙන් මානයෙන් දෘෂ්ටියෙන් මේක හරියට පපුවට ඇන්න උලක් වගේ මේ උල පපුවට ඇන්නට පස්සේ කොයිතරම් වේදනාවද අන්න ඒ වගේ තමයි මේ තණ්හාවෙන් අපි අල්ලගෙන සිටීම කියන්නේ අපිට වේදනාගෙන දෙනවා මානෙන් අල්ලගෙන සිටීම කියන්නේ අපිට වේදනාගෙන දෙනවා ඒ විතරක් නොවේ ආත්ම දෘෂ්ටියෙන් අල්ලගෙන සිටිනවා කියන්නේ අපිට වේදනාව ගෙන දෙනවා. හරියට පපුවට එනපු උලක් වගේ වේදනාව අපිට එනවා. ඉතින් මෙන්න මේ තණ්හා මාන දිට්ටි කියන මේ ක්ලේශයන් නැමැති උල අපේ පපුවට දැන් ඇනලා තියෙනවා. ඒ වේදනාව අපි විඳිනවා ඒක සැපයි කියලා අපි හිතනවා. අන්නේ උල ගලෝලා දමන්නට ඕනේ. උදුරා දමන්නට ඕනේ. ඒ උල උදුරා දැම්මනම් ඒ උල ගලවලා දැම්මනම් අන්න අපිට නැවත දුක් හටගන්න හේතුවක් නැහැ. මොකද තණ්හාව අපි මුළුත් එක්කම උදුරලා දානවා. ඒ වගේම මානෙය නවවිද මානෙය අපි සම්පූර්ණයෙන්ම උදුරලා දානවා. ආත්ම දෘෂ්ටිය වැරදි අන්තය මෙයත් අපි උදුරලා දානවා. හැබැයි එසේ උදුර දාන්න පුළුවන් වෙන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය යටතේ මේ ජීවිතය අවබෝධ කරගත්තොත් මරණය අවබෝධ කරගත්තොත් ඒ වගේම මේ ජීවිතයේ හේතුවකින් හටගත්තා හේතුව නිසා නිරුද්ධ වෙනවා කියලා අපි අවබෝධ කරගත්තනම් අන්න අපිට ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. ඉතින් නික්ලේශී වුණු මහෝත්තමයන් වහන්සේලා මේ දුක විඳින්නේ නැහැ. ඔවුන් නිවන් සුවයෙන් සැනසී සැනසී සිටිනවා. ඒක නිසා බුද්ධිමත් වූ පින්වත් ඔබ මේ කරුණ ටික ඉතාම හොඳින් මතක තබා ගත යුතුයි. නිතර සිහි කරන්න ඔබ මරණයටපත් වෙනවා. ඒ මරණය ලෞතුරා බුදුරජාණන් වහන්සේත් වින්දා. මහා ශ්‍රාවකයනුත් වින්දා. කොයිතරම් ධනෙ තිබුණත් වස්තුව තිබුණත් කිසිම කෙනෙකුට බැරි වුණා මරණයෙන් නිදහස් වෙන්න. ඒ මරණයට මමත් මුහුණ දිය යුතුයි. ඒ මරණයට මුහුණ දෙන්න මම සිත සකස් කළ යුතුයි කියන අදිෂ්ඨානයෙන් පුළුවන් නම් මරණ සතිය වඩන්න. ඒ වගේම මේ ජීවිතය අනිත්‍ය වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න. එවිට ඔබට නොබියව මරණයට මුහුණ දෙන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ තුමන්ට උපාසක තුමන්ට මෙය දේශනා කරන්නට යෙදුනා. අර උපාසක තුමන්ගේ ශෝකය නැති වෙලා ගියා. මොකද සෑම කෙනෙක්ම මරණයටපත් වෙනවා එක තරුණ මහලු කියලා වෙනසක් නැහැ ළමා කියලා වෙනසක් නැහැ සෑම දෙනෙක්ම මරණයටපත් වෙනවා කියලා යා අවබෝධ කරගත්තා. ඉතින් කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ වන් උදාර වූ ධර්ම දේශනාවක් සිදු කළේ සැමට ධර්මාවබෝධය ලැබීම පිණිසමයි. ඉතින් මෙවැනි උත්තරීතර ධර්ම දේශනාවක් සිදු කොට වදාළ අනන්ත ගුණ ඇති මාගේ භාග්‍යවතුන් වහන්සේට ආදර ගෞරවයෙන් යුතුව වැඳ නමස්කාර කරමි මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ආකාසට්ටා ච බුම්මාට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මන් සදාති හැම දිනාටම තුම් තෙරුවන් සරණයි සාදු සාදු සාදු